තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අද විශේෂ උපෝසත දවසක් හැටියට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාද්වීපයේට සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිද්දෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව ලැබී උඩමළුවේ ලෝපණය කළ උතුම් දවසේ අද හරියටම උඳුවපුර පසළොස්වක පොහොව දවසේ ඒ දවසේ සිදුවෙච්ච විශේෂ ප්‍රාතිහාර්ය හා සදහම් පද අහලා දසදහසක් සිංහල පිරිසක් පටිසම්භිදා ඥානලාභයව අරිහත්ත්වයටපත් වූ බව සඳහන් වෙනවා. එසේම අනුලාදේවීන් වහන්සේ ප්‍රධාන ශ්‍රී ලංකාද්වීප වාසී බෞද්ධ කාන්තාවන්ට සම්බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්පදා ලැබුණු දවසේ අද මේ ඉඳුවපුර පසළොස්වක් බොහෝ දවසයි. ඒ නිසා මේ දවස ලංකාද්වීප වාසී බෞද්ධයන්ට අතිශයින්ම සිහි කටයුතු සාරාණීය වාසනාවන්ත උපෝසත දවසක් මේ දවසේදී අපේ සද්ධර්ම වාරසාව නමින් හැඳින්වෙන භාවනා වැඩසටහන ගැන සාකච්ඡාවකට යෙදෙමු. අනුස්සති භාවනා අතුරෙන් නවවැන්නව මරණානුස්සති භාවනා ගැනයි ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය. පෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මරණය ගැන දැන හැඳිනගන්නේ කෙසේද? මරණය මරණය කියන එකත් තේරුම් ගන්නට ඕනේ. මරණය කියන එක අද බොහෝ දෙනා බීජනක වචනයක්. බොහෝ දෙනෙක් කියන්නත් අකමැති. මරණය කියන වචනේ කියන්න අකමැති. අන්තරා වුණා. ඊය පරිලෝකියවම තමයි කියන්නේ. මරණය කියන්නේ කියන්න බයයි. ඒ බය වෙන්නේ ඒකේ තේරුම නොදන්න නිසායි. මරණය මරණය කියන එක හඳුන්වනවා ක්‍රම කීපයකට. සම්මුති මරණය ජීවිතේන්ද්‍රයේ උපච්ඡේදක මරණය කියලා කොටස් දෙකකට බෙදෙනවා. සම්මුති මරණය කියන්නේ අපි මේ ඇසුරු කරන මහ පොළවේ හැදෙන ගස් වැල් ආදී මරුණාම පොල් ගහ මරුණා, අඹ ගහ මරුණා, කොස් ගහ මරුණා ආදී වශයෙන් ගොයම් මරුණා මෙහෙම කියනවා. ඒ අවිඥානික වස්තුන්ගේ මරණය සම්මුති මරණය හැටියටයි ගණන් ගන්න. ඒක නියම මරණය නොවේ. ඒක විනාශයයි සිද්ධ වෙන්නේ. අවිඥානික වස්තුන්ගේ විනාශය. එවාගෙම කර්මක්ෂේ මරණය ආයුක්ෂයේ මරණය, උභයක්ෂයේ මරණය, උපච්ඡේදක මරණය ආදී වශයෙන් එක ප්‍රභේද ගොඩක් තියෙනවා. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ සෑම කෙනෙකුගේ ප්‍රතිසන්දි ගන්න මොහොතේදීම තේනවා කර්මජ රූප වශයෙන් රූප කලාප තුනක්. කාය දශක, භව දශක, වස්තු දශක කියලා. මේ රූප කලාප තුනේම තියෙනවා නම යන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. ඒ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කරන්නේ තමන් එක්ක එකට උපදින රූපයන් ටික රූප ධර්මයන් ආරක්ෂා කර ගැනීම පැවැත්වීම. ඒකට කියනවා ආයුෂ කියලා. ඒක සෑම කර්මජ රූපයක් ගානේම පහළ වෙනවා. සෑම කර්මජ රූපයක් ගානේ පහළ වන මේ ජීවිතේන්ද්‍රිය රූපය මුළු ජීවිතේම ආරක්ෂා කරනවා. මේ කර්ම සමුත්‍රාණ රූපයන් පමණක් නෙමේ චිත්ත සමුත්‍රාණ උප සමුත්‍රාණ ආහාර සමුත්‍රාණ රූපයන් පැවැත්මට මේ ජීවිතේන්ද්‍රයේ රූපය අනුග්‍රහ දක්වනවා. ඒ මේ ජීවිතේන්ද්‍රයේ රූපයේ චිත්තක්ෂණ 17න් 14 17න් 17ට උපදෙමින් විදෙමින් උපදෙමින් විදෙමින් තමයි යන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඒ ජීවිතයේදී අවසාන වශයෙන් ජීවිතේන්ද්‍රය නිම වෙන අවස්ථාවක් වෙනවා. ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදකය කියලා. ජීවිතේන්ද්‍රිය සිඳී යාම. ඊපස්සේ ඒ ජීවිතයේ පවතින ඊළඟ වෙන භවයක ප්‍රතිසන්දිග්‍රහණය සිද්ධ වීම ධර්මතාවයි. මෙහිදී හඳුන්වනවා ආයුක්ෂේ මරණය, කර්මක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපච්ඡේදක මරණය කියලා තවත් කොටස් හතරකට බෙදෙනවා. ආයුක්ෂේ මරණය කියන්නේ සමහර ආත්ම භාවවලට නියමිත ආයුෂයක් තියෙනවා. දැන් බුද්ධ කාලයේදී අවුරුදු 100යි පරමායුෂ. හැබැයි ඔහුගේ පුණ්‍ය වාසනාවක බොහෝ කාලයක් ජීවත් වෙන්න තියෙනවා. එසේ නමුත් ඒ කාල පරිච්ඡේදයේදී ආයුෂ් ප්‍රමාණය අනුව ජීවිතාක්ෂය සිද්ධ වෙනවා. නිදසුණක් වශයෙන් ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අවුරුදු අසංකේයයක් වුණා ජීවත් වෙන්න තරම් සමර්ථ කුසල විපාකයකින්. නමුත් සාරුවක්ඥන් වහන්සේ අවුරුදු 100 ඇතේ කාලයේදී පින්නම් පෑවා. මේකට කියනවා ආයුක්ෂය කියලා. ඔය වගේ යම් කෙනෙකුගේ ජීවිතේන්ද්‍රිය පැවැත්ීමේ වාසනාව ඉදිරියට ඇතත් ඒ කාල පරිච්ඡේදයේ තියෙන ආයුෂ් ප්‍රමාණය අනුව ජීවිතය අවසන් වීමද කියන ආයුෂයේ මරණය කියේ. ඊළඟට කර්මක්ෂේ මරණය කියන්නේ ආවිෂතාවදී ඒ කාල පරිච්ඡේදයට අවශ්‍ය තියෙද්දී නම් කෙනෙකුගේ ජන්ම කර්මයේහි ජන්ම කර්ම විපාකයේ බලයේ තිබුණීට අඩු කාලයකින් නිරුද්ධ වෙන්නේ නම් නියම අවශ්‍යන්නේ ඉස්සෙල් ඔහු කලුකේ කරනවා. ඒකට කියනවා කර්මක්ෂේ මරණය කියලා. පුණ්‍යක්ෂේ මරණය කියලා කියනවා. මනුෂ්‍ය ලෝකයේ උපදින කුසල විපාකයකින් ඒක අවසන් වෙනවා. පුණ්‍යක්ෂේ මරණේ කර්මක්ෂේ මරණය කියලා කියනවා. ඊළඟට තියෙනවා උභයක්ෂේදක මරණය කියන්නේ කියන්නේ සමාධි විත පරමායසයයි ජීවත් වීමේ වාසනාවයි එකම වෙලාවේ අවසන් වෙනවා. ඒක තියෙන උභයක්ෂය මරණය කියලා. ඔය අතරතර උපච්ඡේදක මරණය කියලා තවත් මරණයක් තියෙනවා. ඒ කියන්නේ සමහර විට ජීවත් වීමට කෙනේ බලයක් තව ඉදිරියට තියෙද්දි. ඒ වගේම කාල පරිච්ඡේදයේ ආයුෂ් ප්‍රමාණයක් තව ඉදිරියට තියෙද්දි හදිසි මරණ සිද්ධ වෙනවා. ඒක නිදසුනක් කියනවා. දැන් පහනක් දැල්ලුවාම පහනේ තෙලුත් තියෙනවා පහන් වැටියක් තියෙනවා. මේ පළඟැට් එක් වැදිලා ඒ පහන නිවෙනවා. එහෙම නැත්නම් තද මේ සුළඟක් වැදිලා ඒ පහන නිවෙනවා. ඒ වාගේ තත්වයක් තමයි පිනයි ආයුෂය දෙකම තියෙද්දී අතරක සිදුවීමේ මරණයට කියනවා පච්ඡේදක මරණය කියලා. එතකොට ඔය කියන මරණ අවස්ථාවන් අතුරෙන් ඔය කියන මරණ හතරම මේ මරණානුස්සති භාවනාවට අදාළයි. තව තියෙනවා කාල මරණය අකාල මරණය කියලා දෙකකට බෙදෙනවා. කාල මරණය කියන්නේ පරම ආයස අවසන් වීමෙන් සිදුවෙන මරණය. ඒ වගේම අකාල මරණය කියන්නේ දැන් අර මුලින් සඳහන් කළා ආයුෂයයි මේ වගේම කුසල විපාකයයි තීර්ණ අතරගදී සිඳීම. ඒක අකාල මරණය, හදිස මරණ සිදු වෙනවා. ඔක්කොම හේතුවක ප්‍රතිඵල වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මේ මරණය ගැන අපි තේරුම් ගන්නට ඕනේ. මේ මරණය කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ සංසාර ගමනේ යන්තාක් වාර උපන්නනම් හැම වාරයකම මරණය සිද්ධ වුණා. මුළු ලෝක සත්‍යයටම සාධාරණ ධර්මතාවක් මේ මරණය. මේක භාවනාවක් නැගීමෙන් බලාපොරොත්තු වෙන්නේ මරණය ඉක්මවා අමරණීය නිවනටපත් වීමයි. එනිසාද මේ භාවනා පිළිබඳවයි දැන් අපේ සාකච්ඡා වී යුතු වන්නේ ඊළඟට ප්‍රශ්නයක් තියෙනවාද ස්වාමීන් වහන්සේ අවසරයි මරණානුස්සති භාවනාව වඩන්නේ කෙසේද මරණානුස්සතිය නම් හඳුන්වන්නේ ඇත්තටම මරණය ගැන නැවත නැවත නැවත ආවර්ජනා කිරීමයි නැවත නැවත සිහි ගැන්වීමයි ඒක භාවනාවක් වශයෙන් වඩන්නේ එයින් චිත්ත සමාධියක් හා විපස්සනා ඥාන වඩා ගැනීම පිණිසයි එහිදී භාවනාව ආරම්භ කරන්නේ තමන්ගේ සීලය පළමුවෙන් පිරිසිදු කරගන්නට ඕනේ. විවේක තනක් තෝරා ගන්නට ඕනේ. විවේක තනකට වෙලා සීලය ආවර්ජන කරලා පිරිසිදු කරගෙන තමන්ගේ ජීවිතයේ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, කල්යාණ මිත්‍රයන් වහන්සේට පූජා කරනවා. එවාගේ බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති කියන මේ කමඨහම් භාවනා හතර ස්වල්ප වේලාවක් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඊළඟට තමන් අදිෂ්ඨාන කරගන්න මගේ මේ මරණානුස්සති භාවනාව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළ ජරා මරණයන්ගෙන් සදාට අදිමිදුනා වූ අජරාමර ශාන්ත නිවන් සුව පිණිස වේවා කියන අදිෂ්ඨානය තියාගෙන තමන් දන්නා අඳුරන ජීවත්ව සිට අභව ප්‍රාප්ත වූ මරණයටපත් වූ අය ගැන කීප දෙනෙක් ගැන සිහි කරනවා. අවසලා මෙහෙම ජීවත් වුණා මෙහෙම මරණයටපත් වුණා ආදි වශයෙන් මරණයටපත් වූවන් කීප දෙනෙක් ගැන හිතින් බලනවා හිතින් මෙනෙහි කරනවා. මෙනෙහි කළ එක තමන්ගේ ආසංකාණයට සම්බන්ධ කරගන්නවා මගේ ජීවිතයත් අද මේ පවතිනවා ඒ ජීවිතේ ඒකාන්තයෙන් අර වගේම මරණයට යනවා යනවාමයි තියෙන තේරුම හිතේ දරාගෙන ඊට පස්සේ ඒක භාවනාවට නංගනවා. භාවනාවට නැංගීමේදී ඒක ඉතින් අපේ පූර්ව ආචාර්යයන් වහන්සේලා බොහොම ලස්සනට විවිධාකාරයෙන් හඳුන්වලා තියෙනවා. එිනුත් භාවනා සම්බන්ධ සියල්ල විස්තර විවරණය කෙරෙන විසුද්ධි මාර්ගයේ තියෙනවා මාත්‍රිකා අටකට අනුව මෙනෙහි කරන්නේ. ඒ මාත්‍රිකා අටකට අනුව මෙනෙහි කිරීමෙන් එකකින් හරි තමන්ගේ හිත සමාධිමත් වෙනවා. එයින් පළවෙනි ක්‍රමය තමයි වදක පච්චුපට්ඨාන කියලා. ඒ කියන්නේ යම්කිසි වදකේ අඩුවක් අමෝරාගෙන දැන් දැන් මරන්නේ මේ කියන බලවත් යෝගයෙන් ඉස්මේ එවාගේම වේගයෙන් තමා පසුපස දුවගෙන එනවා. කොයි හරි වෙලාවක ඔහු කරන්නේ ජීවිතය ගසා දැමීම. ඒ වාගේ තත්ත්වයක් මේ ස්කන්ධ సంతාණයට පවතින මේ මරණය හරියට පසුපස ලුහු බැඳගෙන එන වදකේක් වාගේ. හරියට උදා වූ සූර්ය මණ්ඩලය හැන්දෑවට බැස යනවා වගේ මේ ජීවිතේ මරණයට යනවා යනවාමයි. උදා වූ චන්ද්‍ර මණ්ඩලය ඊළඟට බැස යනවා වගේ මේ ජීවිතේ මරණයට යනවා යනවාමයි. ඒ වගේම අහසට නැගුණා වූ වලාකුළ අසුලකින් විසිරී යනවා වගේ මේක මරණයෙන් විසිරී යනවාමයි. ඒ වගේම වැහි කාලයේහි පිරී තියෙන කුල ඇලදොල නියං කාලයේ සිඳී යනවා වගේ මේ ජීවිතේ ඉන්ද්‍රිය සිඳී යනවාමයි. එවාගෙම මැටියෙන් කළ බඳුනක් මුගුරු පහරකින් බිඳී යනවා වගේ මේ ජීවිතේ මරණින් බිඳී යනවා යනවාමයි. දේමතු පිට හටගන්න දීබ බුලක් වහාසිනී මිදී යනවා වගේ මේ ජීවිතයත් මරණින් බිඳී යනවාමයි. දියෙහි දියෙහි ඇඳ ඉර වහා නැති යනවා වගේ මේ ජීවිතයත් මරණින් නැති යනවාමයි. එවාගේ මහසේ දිස්වන විදුලි එළිය මේ මොහොතේම නැති යනවා වගේ මේ ජීවිතයත් නැති යනවාමයි. ওই විදිහට එකක් එකක් ගානේ තමන්ගේ సంతානයේ මේ මරණය ගැන අනුස්මරණය කරනවා ඒකට කියනවා වදක පච්චුපට්ඨානය වදකේ තමා පසුපසෙනවා හා සමානව හිතින් ආවර්ජනා කිරීම ඊළඟට තියෙනවා සම්පත්‍ති විපත්ති මේ සෑම සම්පත්‍ය එකම නිමාව විපත්‍යකුයි ඒ කියන්නේ දැන් අපේ ජීවිතේ බොහෝම ලස්සන තරුණ වයසක් තිබුණා නම් ඒකට කියනවා යෞවන සම්පත්‍ය. ඕක ජරාවටපත් වෙලා විපත්‍යයට වැටෙනවා. ඒ වගේම නිරෝගී සෝය සම්පත්තිය. නමුත් ඒක නිරෝගය හැදීමේ විපත්‍යයට යනවා. ඔය වගේම ජීවත් වෙන කාලේ බොහොම වාසනාවන්තයි. නමුත් ඒ ජීවිතයේ මරණයටපත් වීම විපතකට වැටෙනවා. මේ වගේ හැම වෙලාවෙම ජීවිතයේ විපත්‍යයකින් අවසන් වෙන හැටි සිහිපත් කිරීමෙන් මරණාසන්නසිතේ වඩනවා. තාතින උපසංහරණ කියලා කියන්නේ දැන් මේ ලෝකේ ඉඳලා තියෙන බොහෝම වාසනාවන්ත මහා පින්නවන්ත රජවරු. මහා මන්දාතු මහා සුදර්ශනාති රජවරු. එයත් ඉතින් ජීවිතක්ෂේත්‍රපත් වුණා. ඒ වගේ මටත් ඒක වෙනවා වෙනවාමයි. ඒ වගේම මහා පින් ඇති ජෝතිය ජටිල මෙන්දක පුණ්‍යකාදී බොහෝ සිටුරු හිටියා. ඒ කොහොමත් ඉතින් ජීවිතය අවසන් වුණා. ඒ වගේ මටත් මරණය සිද්ධ වෙනවාමයි. එවාගේ මහා කාය බල ඇති වාසුදේව බල දේවාග්ගි දේව වර්ම දේව චන්ද දේව සූර්ය දේවාදී බොහෝ බලගත්තු ශරීර ශක්තිය ඇති යෝධයෝ හිටිය. ඒ කොහොමත් නැති වෙලා ගියා. එසේනම් මටත් මරණය වෙනවා වෙනමයි. එවාගේම 이르දිවන්ත උත්තමයන් ලෝකේ හිටියා. මහා මුගලන් මහ රහතන් වහන්සේ, උත්පලවන රහත් මෙහෙණින් වහන්සේ ආදී වූද තවත් බොහෝ ඉරිදවන්තයන් හිටියා. කොහොම ජීවිතාසයටපත් වුණා නම් මටත් ඒක සිදු වෙනවා වෙනවමයි. ඒ වගේම බොහෝ ඥානවන්තෝ හිටියා. එයින් ඉතින් බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අගතන්පත් හරිවත් මහ රහතන් වහන්සේ තේ මහ රහත් මෙහෙණින් වහන්සේ ආදී කොට ඇති බොහෝ ප්‍රඥාවන්තෝ හිටියා. ත්‍රි විද්‍යා සත්‍ය විඥා චතුපරි සම්මිදා ඥාන තෝලස මහා ඥානාදී මහා ඥාන සම්පන්නයි හිටියා. ඒ කොහොමත් අර වගේ ජීවිත අසේදපත් වුණා මටත් ඒක වෙනවා වෙනමයි ඒ වගේම ස්වයංබුක් ඥානයෙන් චතුස්සත්‍ය ආબોධ කළ පසේ බුදුවරයන් වහන්සේලා ලෝ පහළ වී සිටියා ඒ මහෞත්තරයන් වහන්සේලා පිරිනවම් පෑමෙන් ජීවිත අසේදපත් වුණා මේක මටත් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා එවාගේම පිනෙන් නුවණින් ගුණෙන් තේජසින් හැම දෙයකින්ම අග්‍ර ප්‍රාප්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ජීවිතය අවසානය සිද්ධ වුණා. ඒ නිසා මේ ලෝකේ මටත් අනිවාර්ය මරණය සිද්ධ වෙනවා කියන එක Tamanට යොමු කරගෙන උපසංහරණය කරනවා. ඔය වගේම ආයුෂයාගේ දුර්වලතාවය, ඒ වගේම ජීවිතේ මරණයටපත් වෙන නිමිත්තක් නැති බව මේ ඔක්කොම එකක් එකක් ගානේ ආවර්ජනා කරන්න නියමව තියෙනවා. ඒ කියන්නේ ආශයාගේ දුර්වලතාව කියන්නේ මේ ශරීරයේ පවතින්නේ ජීවිතයේ පවතින ආස්වාස ප්‍රස්වාස දෙකේ. ඔය දෙක නිරුද්ධ වීමෙන් ජීවිතය නිරුද්ධ වෙනව නැත්නම් මරණයට යනවා. ඉරියව් පැවැත්මෙන් ජීවත් වෙනවා. ඉරියව් විසම වීමෙන් මරණය සිද්ධ වෙනවා. ආහාර පාන නිසා ජීවත් වෙනවා. ආහාර පාන විසම වීමෙන් ජීවිතක්ෂේත්‍රපත් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු නිසා ජීවත් වෙනවා. මේ සතර ධාතු විසම වීමෙන් ජීවිතේ විනාශ වෙනවා මරණයටපත් වෙනවා මිහින් ආයුෂයාගේ දුර්වලතාවය ඉතින් අරමුණු කරනවා ඒ වගේම ජීවිතය පිළිබඳව කොයි වෙලාවෙ මරණය සිද්ධ වෙනවද කියලා වෙලාව නියමයක් නැහැ. කොයි වයසේ මරණය සිද්ධ වෙනවද වයස නියමයක් නැහැ. කොයි තැනකදී මරණය සිද්ධ වෙනවද තැන නියමයක් නැහැ. කොයි රෝගෙන් මරණය සිද්ධ වෙනවද රෝග නියමයක් නැහැ. මරණින් මත්තේ යන තැන නියමයක් නැහැ. මේ කරුණු පහ පිළිබඳව කිසිම සටහනක් අල්ලතුව නැති නිසා ඒනොත් අපේ ජීවිතයේ අනිත්‍යයි මරණය නියතයි කියලා මෙනෙහි කරනවා. ඒ වගේම මේ ජීවිතය අවුරුදු 100ක් ජීවත් වුණත් ඒකාන්තයෙන් මරණය සිද්ධ වෙනවා. හිතගෙන ඉඳිද්දිත් මරණය වෙනවා. වාඩිලා සිටිද්දිත් මරණය වෙනවා. ඇවිදිමින් සිටිද්දිත් මරණය වෙනවා. සයනගතව සිටිද්දිත් මරණය වෙනවා. හුස්ම ගනිද්දිත් මරණය වෙනවා. ආහාර ගනිද්දිත් මරණය වෙනවා. මරණය සිදුවෙන වෙලාවක් නෙමෙයි නෑ හැම වෙලාවෙම මේක සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියන එක ජීවිතයේ අනේතයි මරණය නේතයි කියන මාතෘකාවෙන් මෙනෙහි කරනවා. එවැගේම ජීවිතය බොහෝම කෙටි කාලයයි පවතින්නේ. අත් වශයෙන් කියනවා නම් ඒක චිත්තක්ෂණයයි පවතින්නේ. අතීත චිත්තක්ෂණයේ පැවති ජීවිතයෙන් දැන් මේ වර්තමාන චිත්තක්ෂණේ නෑ ඒක බිඳිලා. වර්තමාන චිත්තක්ෂණයේ පවත්න ජීවිතය අනාගත චිත්තක්ෂණයටපත් වෙන්න ඒක එතනම බිඳිනවා. අනාගත චිත්තක්ෂණයේදී උපදින ජීවිතය ඊළඟ අනාගත චිත්තක්ෂණයට යන්න බිඳිනවා. හරියට මේ රත චක්‍රයක් පෙරලෙන්නේ නැවතී සිටින්නේ ඒ රෝදේ ඉතා කුඩා ප්‍රමාණයක අඟලක පමණ ප්‍රමාණයකම පොළොව පිහිටා තිබෙන්නේ. ඒ වගේ මේ අවුරුදු ගණන් ජීවත් වෙනා කියුවට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට තමයි මේක පවතින්නේ. ඒ චිත්තක්ෂණය නිරුද්ධ වෙනකොට මරණය සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම එකක් එකක් ගානේ කොනින් මෙනෙහි කරනවා ජීවිතයේ අනිතය මරණය නිතයි ජීවිතයේ අනිතය මරණය නිතයි අර මරණයටපත් වූ මූර්ත දේහයක් ගැන හිතෙන් බලාගෙන තමන්ගේ ජීවිතයට සංසන්දනය කරමින් මේ මරණානුස්සතිය වඩන්නේ. මේ මරණානුස්සතිය වැඩිීමේදී තමන්ගේ හිතේ බයක් ඇති ගැනීමක් ඇති වෙන්නෙම නැහැ. ඒ පිළිබඳව ලොකු ප්‍රබෝධයක් හිතේ ඇති වෙනවා. ඒ ප්‍රබෝධයේ සමහර විට නීවරණ යටපත් වෙලා චිත්ත සමාධියක් උපචාර සමාධියක් ලැබෙන්න පවා සමර්ථ වෙනවා මේක බලාපොරොත්තු වෙන්නේ ඒ සමාධිය උපදවා ගැනීමමයි මේකයි කෙටි අදහසින් කෙටි පිළිවෙලින් මේ මරණානුස්සතිය වැඩිම ගැන හඳුන්වන්න තියෙන්නේ. මරණානුස්සති භාවනාවක් වඩන්නේකු භය නැති කෙනෙක් වෙනවා. බොහොම නිර්භීත කෙනෙක් වෙනවා. මරණයටවත් භය නැහැ. කිසි සතෙකුටවත් භය නැහැ. ආවියාවදයකටවත් භය නැහැ. වාගේම වෙඩි තැබීමකටවත් භය නැහැ. මොකද ਉਹ දන්නවා මරණය සිදු වෙනවා. මේක බය වෙන්න දෙයක් නෙවෙයි කියන එක හොඳින් දන්න නිසා කිසි දෙයකට භය නැහැ. අමනුෂ්‍යයෙකුටවත් භය වෙන්නේ නැහැ. එවගේ බලවත් ප්‍රීතියක් සෝමනස්යක් හිතේ පහළ වෙනවාමයි. ඒ මොකද කාණේ Taman නිතරම සූදානම් වෙ ඉන්නවා ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගත්ත නිසා. එවැගේම රත්නත්‍රයේ පිළිබඳ අසීමිත ගෞරවයක් ප්‍රසාදයක් හිතේ වැඩෙනවා. සද්ධා, ඉන්ද්‍රිය විරි, ඉන්ද්‍රිය සති, ඉන්ද්‍රිය සමාධි, ඉන්ද්‍රිය ප්‍රඥා, ඉන්ද්‍රිය මේවා බොහොම ශක්තිමත් බවටපත් වෙනවා. එවැගේම ඔය වස්තු සම්භාර රැස් කර තබා ගැනීමේ චේතනාවක් ඇති වෙන්නේ සම්නිදි කියලා කියන්නේ දේවල් සංපත් කරනවා ඉදිරියට සංපත් කරනවා එහෙම එකක් නෑ හැම වෙලාවෙම නිදහස් සිතක් ඇති කරගන්නයි සෝදානම් වෙන්නේ මං අද ඉන්නවා හෙට ඉන්නවා දන්නේ නැහැ කියන තේරුම නිසා කවදාහක්වත් මේ වස්තු එකතු කරගෙන තන්පත් කරගෙන ඒවට ආශාවෙන් ඇලී මැදී වාසය කරන්නේ නැහැ. ඒ වගේම පරිත්‍යාගශීලී වෙනවා. හැම එකම පරිත්‍යාගශීලී වෙනවා. කවදාකවත් මසුරු කෙනෙක් වන්නේ නැහැ. බොහොම මේ පරිත්‍යාගශීලී කෙනෙක් අනුන්ගේ සුව සැපයට උපකාර වෙන කෙනෙක් වෙනවා. ඒ වගේම තමන්ගේ සීලය ඉතා උසස් සම්දමින් ආරක්ෂා කරන මොකද ඉහළට ගන්න උස්ම පහළට හෙලන්නේ ඉස්සෙල් මරණය වෙන්න පුළුවන්. ඒ නිසා මම පිරිසුදු සීලය රකින්න ඕනේ කියලා සීලය පිළිබඳව බොහෝම හොඳින් පිරිසිදු ආරක්ෂා කරනවා. සීලය කිලුට කරගන්නේ නැහැ. ඒ වගේම යම්කිසි අකුසලයක් කරන්න හිත පහළ වෙනවා නම් ඒ මොහොතේම Tamand වැටෙනවා මම මේ මැරෙන්න ඉන්නේ කියන්නේ මොකටද මම මේ පාපේ කරන්නේ කියලා වහා මේකෙන් අත මිදෙනවා. එවාගෙම කවදාකවත් අනුන්ගේ ද්වේෂ කරන්නේ නැහැ, ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, පලිගන්න යන්නේ නැහැ. මම ඉතින් මැරෙන කෙනෙක් නේ මොකටද මේ අනිත්‍යයට ඊර්ෂ්‍යාර කරන්නේ කියලා තමන් පිළිබඳවම හිත හදා ගන්නවා. අනින් අනිත්‍යයෙන් එන අලාභ, අයස, නිന്ദා, පහස සියල්ලම ඒසා දරා ගන්න සමත් වෙනවා. එපමණක් නෙමෙයි මේ මරණානුස්සතිය වැඩිමින් තමාගේ චිත්ත සමාධිය දියුණු කරගෙන විදර්ශනා වඩලා මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමත් මෙහි විශේෂානිසංසයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මරණානුස්සති භාවනාව කිනම් චරිතයට ගැළපේද? මරණානුස්සති භාවනාව ඇතර චරිත වශයෙන් බෙදීමේදී බුද්ධ චරිතයටයි අයිති වෙන්නේ. මේක හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බැරි සමහරව බය වෙනවා. තමන්ගේ මරණය ගැන බය හිතෙනවා. එවාගෙම හිතවතුන්ගේ මරණය ගැන ශෝකය ඇති වෙනවා. එවාගෙම අහිතවතුන්ගේ මරණය ගැන සතුට ඇති වෙනවා. එහෙම කරන්න ගියොත් භාවනාවක් වෙන්නේ නැහැ. නමුත් මේ මරණානුස්සති භාවනා වැඩිීමේදී නුවණ විශේෂයෙන් අවශ්‍ය වෙනවා. සතියයි ඥානයයි හොඳට අවශ්‍ය වෙනවා. ඒ නිසා බුද්ධ චරිතයට මේක බොහොම ලේසියෙන් පුළුවන් වෙනවා. බුද්ධ චරිතය තමන්ගේ මරණය ගැන බය වෙන්නෙත් නැහැ. තමන්ගේ හිතවතුන්ගේ මරණය ගැන ශෝක වෙන්නෙත් නැහැ. තමන්ගේ අහිතවතුන්ගේ මරණය ගැන සතුටු වෙන්නෙත් නැහැ. ඔහු මරණය ගැන පිළිබඳව යථා තත්ත්වයේ මනමින් තේරුම් ගන්න නිසා ඒ විදිහට හිතේ පෙරලීමක් නැතුව බොහොම සාර්ථකව මේ භාවනාව වඩන්න පුළුවන්. ඒ නිසා බුද්ධ චරිතයටයි මරණානුස්සති භාවනාව නියම වශයෙන් සත්‍යය වෙන්නේ. එසේ නමුත් අනිකුත් චරිත ඇති අයටත් මේක වඩන්න එපා කියලා නෑ. ඕනෑම කෙනෙකුට මේ භාවනාව වඩන්න පුළුවනි. විශේෂත්වයක් තියෙන්නේ කවර හෝ සත්‍රාය භාවනාවකින් හිත දියුණු කරගත්තන් පස්සේ හැම භාවනාවක්ම කරන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු ආනාපාන සතියෙන් ධානය පෙදෙවුවා කියලා. ආනාපාන සතියෙන් ධානය පෙදෙවුවා නම් ඕනෑම භාවනාවක් කරන්න උඩ පුළුවන් වෙනවා. මොකද නීවරණ යටපත් වෙලා. Tamange හිත සමාධියෙන් යුක්තයි. ධාන සමාපත්තිලාභී කෙනෙක් බැවින් අර විදිහේ ශෝකයක් එන්නේ බයක් එන්නේ නැහැ සතුටක් يعني අනුන්ගේ මරණය ගැන සතුටක් එන්නේ හැම වෙලාවෙම තමන්ගේත පිරිසුදු ඕන භාවනාවක් සාර්ථකව වඩන්න පුළුවන් මෙන්න මේක නිසා ප්‍රධාන වශයෙන් මුලින්ම බුද්ධ චරිතයට මේක විශේෂයි අනිකුත් චරිත විශේෂයන්ට මේ භාවනාව කරන්න පුළුවනි කියන එක මේ විසුද්ධි මාර්ග අර්ථ කතාවේ හඳුන්වලා තියෙන්නේ හිත දියුණු කරගෙන යනකොට පුළුවන් වෙනවා කියන එකයි ස්වාමීන් වහන්ස මරණානුස්සති භාවනාවෙන් ලැබෙන සමාධිය කවරේද? මරණානුස්සති භාවනාවේ අරමුණ සම්මුතියක් නොවේ. පරමාර්ථයක්. ඒ කියන්නේ ජීවිතයේ ඉන්ද්‍රිය කියන්නේ පරමාර්ථයක්. ඔය රූප තියෙනවා ඔක්කොම 28ක්. මේ 28න් නිෂ්පන්න රූප තියෙනවා 18ක්. ඒ කියන්නේ ආයුෂ චිත්තක්ෂණ 17ක් කියන රූප තමයි නිෂ්පන්න රූප කියලා කියන්නේ. ඒවා තියෙන 18ක්. ඒ ඔක්කොම පරමාර්ථ ධර්ම. පරමාර්ථ කියන්නේ මේ සම්මුති වචනෙන් අපි කියුවට ඒක සම්මුති නොවේ. චිත්තචෛසික රූප නිර්වාණ කියන සතර පරමාර්ථයෙන් රූප පරමාර්ථයට අයිති. එතකොට මේ පරමාර්ථ ධර්මයක නිරුද්ධ වීම තමයි මෙතන මරණය කියන්නේ. නිරුද්ධ වීම කියන්නේ පරමාර්ථයක්. නිරුද්ධ කියන්නේ විනාශ වීම නැත්නම් බිඳී යාම. එතකොට අර පටිසන්ධිකරණ වේලාවේ පටන් දිගට පැවතුනා වූ චිත්ත පරම්පරාවේ රූප පරම්පරාවේ මේ ජීවිතේන්ද්‍රයේ රූපයාගේ අවසාන නිරෝධය තමයි ඒ ජීවිතේට නැවත ඒ ජීවිතේන්ද්‍රය පහළ වෙන්නේ නැති සත්‍යයට නිරුද්ධ වීමට තමයි මෙතන ජීවිතේන්ද්‍රය උපච්ඡේදක කියලා කියන්නේ. ඒක පරමාර්ථ අරමුණක්. ඒ පරමාර්ථ අරමුණ කරන බැවින් රූප ධාන අරූප ධාන ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ ලැබෙනවා නම් ලැබෙන්නේ කාමාචර ධානයක්. ඒ කියන්නේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වී ධානාංග පහ ශක්තිමත් වී කාමාචර කුසාසිතේ ඇතිවෙන සමාධිය තමයි උපචාර සමාධිය කියන්නේ. ඒක රූප ධානයේ සමීපයි. එනිසා ඒකට උපචාර සමාධිය කියලා කියනවා. හැබැයි මේ උපචාර සමාධිය බොහෝ ශක්තිමත්. මොකද මරණය ගැන වුණත් පිත්ත සමාධිය පහළ වුණා නම් ඔහුගේ සමාධි ශක්තිය බොහොම හොඳ යහපත් ප්‍රපාතින බැවින් ඔහුට පුළුවන් අනිකුත් අර්පණා සමාධි උපදවන්න පුළුවන් ආනාපාන ධ්‍යාන උපදවන්න පුළුවන් කායගත සති ධ්‍යාන උපදවන්න පුළුවන් එවාගෙම බ්‍රහ්ම ධ්‍යාන ධ්‍යාන උපදවන්න පුළුවන් කසින ධ්‍යාන උපදවන්න පුළුවන් ඕනෑම භාවනාවක් භාවනාවකින් ධ්‍යාන උපදවන්න ඔහුට පුළුවන්කම ලැබෙන්නේ උපචාර සමාධියෙන් සමාධිමත් වීම නිසයි. උපචාර සමාධියේදී නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙන බැවින් ධ්‍යාන වඩන්න බොහොම පහසු වෙනවා. හැබැයි මේ ධ්‍යාන වැඩිම පමණක් නෙමෙයි මේ බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන විශේෂයෙන්ම ධ්‍යාන වැඩිම මුල් කරගෙන සමාධි ශක්තිය පිහිට කරගෙන විදර්ශනාවට හැරීමයි. මෙතන විදර්ශනා විදර්ශනා නමින් හඳුන්වන්නේ මේ සම්මුතියේ බිඳ එහි තියෙන පරමාර්ථය අනුමුණු කරගෙන නාම රූප වෙන් කර ගැනීමයි ඊළඟට ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමයි. ත්‍රිලක්ෂණය තමයි විපස්සනාවේ ගමන් මාර්ගය. එතකොට මේ ත්‍රිලක්ෂණ විපස්සනාවකින් අනුපිළිවෙලින් නාම රූප වෙන් කර ගැනීම මේ නාම රූප පරිච්ඡේද ඥානෙ දික්ඛි විසුද්ධිය ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානය කියලා හේතුඵල සම්බන්ධතාව අවබෝධ කරගන්නා වූ විසුද්ධිය ඒකට කියනවා සංඛාවිතරණ විසුද්ධිය කියලා. ඊළඟට සම්මාර්ෂණ ඥාණයෙන් පටන් ගන්නවා ත්‍රිලක්ෂණය. සම්මාර්ෂණ ඥාණයෙන් පටන්ගෙන ඉතින් උද්‍යාවේ ඥාන, භංග ඥාන, භයතුපාකාන ඥාන, ආදීන ඥාන, නිබ්බිදා ඥාන, විපස්සනා ඥාන, තේලියට ගින් මුංචිතු කම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරපේක්ඛා ඥාන කියන ඥාන පරම්පරාව වඩන්න සමර්ථ වෙනවා. හේතු සම්ප්‍රක් තිබුණා නම් ඒ කියන්නේ රහත් වෙන්න නැත්නම් සෝවාන් වෙන්න හරි පාරමී පිරී තිබුණා නම් බෝධිපාක්ෂ ධර්මයන් මුහු කරවා ගින් තිබුණා නම් ඔහුට පුළුවන් වෙනවා සංකාරුපේක්ඛා ඥානයට අනතුරුව අර සත්‍යයන් ලෝමික ඥානයේ පටන් මාර්ග චිත්ත වේතිය පහල කරන සෝවාන් වෙන්න පුළුවන්. සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න අරිහත්ත්වයට යන්න පුළුවන්. ඒ නිසා අරිහත්ත්වයට දක්වාම ලෞකිකවද ලෝකෝත්තරවද උසස් ප්‍රතිඵල ලබා ගැනීමට මේ මරණානුස්සති භාවනාවෙන් පුළුවන් වන බව කරුණාවෙන් හඳුන්වනවා. එනිසා මේ භාවනාවක් නිර්වාණ මාර්ගයක් කියන එක අපි කරුණාවෙන් පැහැදිලි කරන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ මරණානුස්සති භාවනාවට ඇති බාධක හා ඒ මැඩගෙන ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? මරණානුස්සති භාවනාවට තියෙන බාධක තුනක් මගෙන් කියුණා. එකක් තමයි තමන්ගේ මරණය ගැන හිතනකොට භය ඇතිවීම. ඒක බාධාවක්. තමන්ගේ හිතවතුන්ගේ තමන්ගේ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන්ගේ හිතවත් ඥාතීන්ගේ අභාවය ගැන ශෝකයක් ඇති වෙනවා නම් ඒකත් බාධාවක්. ඒක මේ භාවනාවට ලොකු බාධාවක්. අනික තමන්ගේ අහිත අප්‍රිය අමනාප කුජලෝ ඉන්න ඔවුන්ගේ මරණය ගැන අහනකොට හිතෙනකොට දකිනකොට සන්තෝෂයක් ඇති වුණාම ඒකත් මහත් බාධාවක්. මෙන්න මේ කියන තුන පළමු කොටම මරණානුසති භාවනාවට ඇති බාධා තුනක් හැටියට හඳුන්වනවා. අනිත් කාරණේ තමයි කොයි දේ නමුත් කඩින් කඩ කඩින් කඩ කරනවා නම් ඒක ජීවුණාවක් දකින්න වෙන්නේ නැහැ. අර උපමාවක් උපදේශයක් තියෙනවා පුරාණ කාලයේදී ඔය තියෙනවා මේ ගිනිගානා දණ්ඩ කියලා එකක්. ගිනිගානා දණ්ඩ කියන්නේ දැන් අද කාලේ නම් ඕන තරම් මේ ගින්දර උපදවා ගන්න දේවල් තියෙනවා. නමුත් ඉස්සර කාලේම නැහැ. ඒ කාලේ මේ විරාපත් වෙන ලිය දෙකක් සූදානම් කරලා බොහෝ වාරයක් අතරක් නෑන ඇතිල්ීමෙන් ඇතිල්ීමෙන් තමයි රත් වෙලා රත් වෙලා රත් වෙලා ඒක ගිනි කුකුරු නගින්නේ. එතෙන්ද පුළුන් ඒ වගේම සිවුන් දර කෑලි වර්ග කනකොළ වර්ග ලං කරලා තමයි ඉන්නක් උපදවාගන්නේ. යම් හේකින් මේ ගිනි ගානා දණ්ඩ එකට කියන අරණි සහිත කියලා. අරණි සහිත කියන්නේ යට ගිනි ගානා දෙණ්ඩයි උඩ ගිනි ගානා දණ්ඩයි. ඔය දෙක එකට ඇතිල්ීමෙන් නැ ඇතිවීම වරින් වර නැවතුවා නම් එතෙන්දී ඒ ගිනි ඉපදවා ගැනීමට අපහසු වෙනවා සිදු කරගන්න බැරි වෙනවා ගින්නක් පාල කරගන්න බැරි වෙනවා අතරක් නෑර බොහෝ වාරයක් ඒක ඇතිල්ලීමෙන් තමයි ගිනි උපදවා ගන්න පුළුවන් වෙන්නේ ඒ වාගේ මේ භාවනාවක් වඩන කෙනෙකු ඒකේ ප්‍රතිඵල නෙලා ගැනීම සඳහා ටික දවසක් කරන අය කාලයක් නොකර ඉන්නවා දවසේ වුණත් එක වේලාවක් කරන අය බොහෝ වේලාවක් නොකර ඉන්නවා එහෙම ඉන්නකොට අතරතුර තමන්ගේ හිතේ නීවරණයන්ට යට වෙනවා නිවරෙන්ද යටවීම නිසා අයමත් ඒ භාවනා මුල ඉඳලා යනවා නිසා දිනුවක් දකින්න වෙන්නේ නැහැ. ඒකම ඉතින් මේ හැම දෙයකම මේ අනිත්‍යතාවය මෙනෙහි නොකර එවේ ලස්සනකම් කරමින් ආසාහිතමින් ඉන්නවා නම් එතන කාමච්ඡන්ද නීවරණේ බහුල වීම නිසා මේ භාවනාව පහත් වෙනවා. එවගේ නිතර නිතර අනුන් පිළිබඳව ක්‍රෝධ ඊර්ෂ්‍යා කරමින් ඉන්නවා නම් ඒ භාවනාවේ පහත් වෙනවා. ඇලිමැලිකම් වැඩිපුර කරනවා නම් වැඩිපුරම නිින්දට වැටෙනවා නම් ඒත් භාවනාවෙන් පිළිහෙනවා. ඒ වගේම නොකල කුසල් ගැන කළ අකුසල් ගැන නිතර පසුතැවි පසුතැවි ඉන්නවා නම් ඒත් භාවනාව පහත වැටෙනවා. මේ භාවනාව හරියද මේක වැරදිද මේක නිවැරදිද මේක බුද්ධ වචනයක්ද ඒ ආදි වශයෙන් සැක කරමින් ඉන්නවා නම් ඒත් භාවනාව පහත වැටෙනවා. ඔය විදිහේ සිතිවිලි වලින් සම්පූර්ණයෙන් හිත ආරක්ෂා කරගන්නට ඕනේ භාවනාව දියුණු කර ගැනීම පිණිස. මෙන්න මෙහෙම නිසා තවත් ඉතින් ඒ සඳහා තමන්ට ඥාති පරිබෝධ, රෝග පරිබෝධ, ආබාධ පරිබෝධ ආදී දේවල් වෙනකොටත් මේ භාවනාවට බාධාවල් වෙනවා. එනිසා ඒ හැම බාධාවකින්ම ජය ගැනීමට තමන්ගේ සතියයි ඥානයයි හොඳින් පිටුවාගෙන මේ භාවනා වැඩිමින් ජයග්‍රහණය කරන්න පුළුවන් බව අපි පැහැදිලි කරගන්නට ඕන. මරණානුස්සති භාවනාව විදර්ශනාවට පාදක කරන්නේ කෙසේද? සැබවින්ම මේ භාවනාව විපස්සනාවට පදනම් කරගatiya යුතු තියෙනවා. බුද්ධ ශාසනයේ කරන හැම සමථ භාවනාවකම බලාපොරොත්තු වන විපස්සනාට පාදක කර ගැනීමයි. විපස්සනාවට පාදක කර ගැනීමේදී උපදෙස් තියෙනවා උපචාර සමාධියෙන් විපස්සනාවට හැරෙන්න පුළුවන්. රූපාචර ධානය උපදවා විපස්සනාට හැරෙන්න පුළුවන්. අරූපාවචර ධ්‍යාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී මරණානුස්සති භාවනාවෙන් ලැබෙන උපචාර සමාධියයි. ඒ උපචාර සමාධිය වුණත් ඒකෙන් ලබා ගන්න චිත්ත සමාධියේ නිමිති කරගෙන ඉන්න ලැබෙන ආලෝකයේ සෙනික සමාධි ආලෝකයේ තියෙන ඒ ආලෝකයේ මේ ස්කන්ධ කූඩුවට යොමු කරලා රූප කලාප වෙන් කර ගනිමින් ආධ්‍යාත්මික රූප සියල්ල තෝරා ගන්නවා වෙන් කර ගන්නවා බාහිර රූප කලාප වෙන් කර ගන්නවා ආධ්‍යාත්මික චිත්ත සම්සංතානෙහි චිත්තචෛසික ධර්මයන් වෙන් කර ගන්නවා බාහිර පුද්ගල සංකාන තුල චිත්තචෛසික වෙන් කර ගන්නවා මේ මධ්‍යස්ථ බහිද්ධා නාම රූප වෙන් කරගෙන ඒවා හේතුඵල සම්බන්ධතාවත් අවබෝධ කර ගන්නවා ඊළඟට සම්මාර්ෂණ ඥානයට වැටිලා චත්තාලීස ආකාර මහා විපස්සනාවට අනුව ත්‍රිලක්ෂණ විපස්සනා වඩනවා. ත්‍රිලක්ෂණ විපස්සනා වැඩිමින් මුලින් සඳහන් කළාසේ උද්‍යාවේ ඥානයේ පටන් විපස්සනා ඥාන දිගට දියුණු කරගන්න ලැබෙනවා. එනිසා මේ උපචාර සමාධියනොත් විපස්සනාවට පිවිසෙන්න පුළුවනි. යම් හේකින් මේ මරණානුස්සති භාවනා වඩා ලබාගත් උපචාර සමාධියේ පදනම් කරගෙන ධ්‍යාන සමාපatti උපදවන්න සමර්ථ වෙනවා. අපේ ශරීරයේ තේසා ලෝම ආදී කොටස තුලින් ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම ආනාපාන සති භාවනාවෙන් රූපාවචර ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා භාවනා තුනෙන් රූපාවචර ධ්‍යාන තුන තුන උපදවන්න පුළුවන්. උපේක්ෂා භාවනාවෙන් රූපාවචර චතුර්ථ ධ්‍යාන උපදවන්න පුළුවන්. තවත් දුරට අසුභ භාවනාවෙන් ප්‍රථම ඥාන උපදවන්න පුළුවන්. ඒ වගේම කසින භාවනා 10න් රූපාවචර ඥාන සියල්ල උපදවන්න පුළුවන්. ආකාශ කසින හැරී ඉතිරි කසින නාමයෙන් අරූපාවචර ඥාන උපදවන්න පුළුවන්. එනිසා අනිකුත් ඥාන උපදවන්න සමර්ථ වෙනවා මේ මරණානුස්සති භාවනාවෙන් ලද උපචාර සමාධිය පිහිට කරගෙන ඊට පස්සේ පිහිට පස්සේ නාට අර වගේ හැරෙනවා. අර උපචාර සමාධියෙන් හැරෙන විපස්සනාවට වඩා මේ රූප ධාන අරූප ධාන ලාභීව එයින් ලැබෙන සමාධි ආලෝකයේ පදනම් කරගෙන විපස්සනාවට හැරීම බොහෝ පහසු වෙනවා. ඒකේ හරියට අර දැන් කුප්පි ලාම්පුවකින් නැත්නම් ඉතිපන්දමකින් ලැබෙන එළියට වඩා මේ සූර්ය ආලෝකය සූර්ය ආලෝකයේ තියෙන කොට ලොකුම ලොකු පැහැදීමක් හැම දෙයක් පිළිබඳව පේන්න දකින්න පුළුවනි. ඒ වගේ තමයි මේ ධ්‍යාන සමාපatti ආලෝකයේ තියෙන කොට ඊටාම හොඳින් තා සිවුම් ලෙසේ නාම රූප දැක ගන්න පුළුවන්. එනිසා මේ විදිහට උපචාර සමාධියෙන් උනත් රූපාචර ධ්‍යාන සමාපatti හතරට අනුව උනත් අරූපාචර සමාපatti හතරට අනුව උනත් විපස්සනාට හැරෙන්න පුළුවන් බව අපි තේරුම් ගන්නට ඕනේ. සෑම භාවනාවකින්ම බලාපොරොත්තු වන විපස්සනාවට හැරිලා විපස්සනා පිළිබඳව විපස්සනා ඥාන දිනු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි. එනිසා මේ මේ මරණානුස්සති භාවනාවක් ඒ සීලොම අර්ථ සිද්ධියෙන් මුදුන් පමුණවා ගන්න පදනමක් වෙනවා කියන එක අපි පැහැදිලි කරන්නට ඕනේ. විශේෂයෙන් දෙසැම්බර් 27 වෙනිදාටයි මේ දුවපුර පසළොස්වක පොහොය දවස උදා වෙන්නේ. ඊළාට දවස් 3ට අනුතුරුව නව වසරක් උදා වෙන 2000 මේ 2013 වෙනි වසරේ ඇත්ත වශයෙන් අපට වර්ෂයක් වර්ෂයක් කියලා අපි කියන්නේ කාල පරිච්ඡේදයක යීමක්. දැන් අපි අවුරුද්දක් ගෙවා ගන්නවා වෙනවා 2012 12 වර්ෂයේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදාට. එතකොට අපි ඊළඟ වර්ෂයේ ඔය කියන බාධාවන්ගෙන් තොරව නිරුපද්‍රිතව අපේ ජීවිතේ හා මුළු ජීවත් වෙන මේ රට ලෝකයක් ආරක්ෂා කර ගැනීමට තියෙන එකම පිළියම තමයි ධර්මයේ හැසිරීම. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසල් මහ රජුවන්ට ලොකු බාධාවක් ඇති වුණා හොරු 500ක් ඇවිල්ලා. සවැත් නුවර ජේතවනාරාමයේ උදේ ඉඳ ඉන්න වෙලාව හොරු 500ක් මගර කළ හිටියා. පසුව රජතුමා ඔවුන් ඔක්කොම රාජපුරුෂයන් යවලා සේනාව යවලා සිරමැදිරියට ගත්තා. දවල් වෙලා ගිහින් බුදුරජාන් වහන්සේට වැඳලා. අසා සිටියා මොකද දවල් උනේ. අනේ ස්වාමීන් වහන්සේ රජවරු වුණාම අපට රාජකාරිය වැඩිනේ. බුදුරජාන් වහන්සේ සියල්ල දැනගෙන ඇහුවේ. ඊළඟ උපමාවකින් දැක්වා මහරජේ ඔබගේ ඔබගේ ඊටාම හිත මිතුරන් හතර දෙනෙක් හතර දිශාවෙන් දුවගෙන ඇති දාගෙන එනවා මහරජුරුවනි මහරජුරුවනි මං යන්නේ නැගිටින දිශාවෙන් ඒ දිශාවේ අහස ඔසට විශාල ගල් පර්වතයක් පෙරලියගෙන එනවා ඔක්කොම ගෙවල් දොරවල් සතුන් මිනිස්යන් ඔක්කොම සුණු විසුණු කරනවා කරන්න තියෙන දේ ඉක්මනින් කරන්න. දකුණු දිශාවෙන් බටහිර දිශාවෙන් උතුරු දිශාවෙන් ඔය පණිවිඩ හතරක් ඔය විදිහට මෙන්න කොට මහ රාජ්‍යරුව මොකද කරන්නේ? අනේ ස්වාමීනි හිම අවස්ථාවක් වුණොත් සූරංග සෙනගින් ඒක වළක්වන්න බෑ. යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් වළක්වන්න බෑ. සිද්ධ විද්‍යාදරයන්ටත් පුළුවන් කමක් නැහැ. ඒ වගේ වෙන වෙන මොනම උපක්‍රමයකින්වත් ඒව වළක්වන්න බෑ ස්වාමීනි. අඤ්ඤත්‍ර ධම්මචර්යා සමචර්යා ධර්මයේ කියන මේ සීලයක පිළිපදලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාදී ගුණ වඩමින් හිත පිරිසුදු කර ගැනීමේ ප්‍රතිපත්තියේදී මෙහැර වෙන පිහිටක් නෑ ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒක සංසන්දනය කළ ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ වගේ ලෝක සත්‍යයට අනිවාර්යෙන් පෙරලීගෙන එන මහා පරවත හතරක් වගේ තමයි ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි මේ වායින් බේරෙන්න කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා මේ වායින් බේරෙන්න තියෙන එකම පිළිවෙත තමයි මේ සීලයක පිළිපදා ධර්මයේ හැසිරීම. සීලයක දේශනා කොට වදාළ පබ්බතුපම සූත්‍රය. මෙතෙන්දී අපි සලකා ගන්නට ඕන දැන් මේ කාල පරිච්ඡේදයේදී මේ දෙසැම්බර් 21 එවාගෙම තවත් අවස්ථාවල මුළු ලෝකයටම විපත් වෙනවා කියලා තියෙන ලෝකයේ පුරාම පණිවිඩ පැතිරී ගින් තියෙනවා. මේවා ඇත්තට හැමදාම සිදුවෙන දේවල්. මේවායේ අපේ ජීවිතත් අපේ සිතත් ආරක්ෂා කර ගැනීමට ඒකම පිළිවෙත තමයි ධර්මයේ හැසිරීම. අපි අන්තාවක් පිරිසුදුව පංචශීලයේ රකිනවා නම් ආජීවත් සමග සීලයේ රකිනවා නම් අටශීල රකිනවා නම් දසශීල රකිනවා නම් පැවිදි භික්ෂූන් වහන්සේලා සාමණේර දසශීලයේ රකින්නත් ඒක රකිනවා නම් කෝටියක් සම්මරූප සම්පදා සීලයේ හරියට රකිනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වන වඩනවා නම් ඒ වගේම අර විදිහට තමන්ගේ චිත්ත සංකාණේ හැම වෙලාවෙම පිරිසුදු ධර්මයක පිළිතුවාගෙන ඉන්නවා නම් ඔය කියන විපස්තියෙන් අපට විපත්‍යක් වන්නේ නැහැ. රටටත් ආරක්ෂාව සැලසෙනවාමයි. මෙන්න මේක නිසා මේ කියන විපත්තියෙන් ජයගන්න තියෙන එකම පිළිවෙත තමයි සීලයේ පිහිටියා ධර්ම පිහිටා ධර්මයේ හැසිරීම. පසුගිය කාලේ මට මතකයි 2004 දෙසැම්බර් මාසේ 26 සුනාමියෙන් පසුව 2005 ඒ දිනේටම සුනාමියක් එනවා කියලා විශාල ආందోලනයක් ඇති වුණා. ඒ වෙලාව මට මතකයි මුදුබර දිගටම පිරිද්දේශනා සංවිපදාන මහා පින්කම් වල යෙදුණ මහජනයා. සම්පූර්ණයෙන් ඒ විපත්ති ලංකාවට ආවේ නැහැ ඈත වෙන රටවල් වලට පාවෙලා ගියන් තිබුණා. ඒ වාගේ අපි ධර්මයේ හැසිරෙනකොට හැම දිනාගේ ධර්ම ශක්තිය නිසා ඔය එන්න තියෙන විපත්ති එන්නේ නැහැ වල කියනවා. ඒ නිසා අපි ලෝකයට හඳුන්වා දෙන්නට ඕනේ මහ ජනතාවට හඳුන්වා දෙන්නට ඕන ගිහි පැවිදි හැමදෙනාම සුපිරිසුදු සීලය මැනවින් ආරක්ෂා කරගන්න. මේකට මේ ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට පංචශීල රකින්න නියමයි. ඕනම කෙනෙකුට අටසිල් ගන්න පුළුවන්. පින්තුන් ආලා තියෙන එලා රාජ්‍යව පංචශීල දක්වා අටසිල් දක්වා කියලා තිස් පෙරවන් කරන්න කියන ඇතුළට ඒ වාගේ හැම හැම කෙනෙකුටම මේ ගුණ පුරන්න පුළුවන්. ඒකෙන් හැම දිනාටම ආරක්ෂාව සැලසෙනවා. එනිසා ප්‍රාණඝාත ආදී පාපකම් පාපස්පවෙන් වැළකීලා දසා කුසලෙන් වැළකීලා ධාර්මික ජීවත්ව ජීවිතය පවත්වනවා නම් මේ කියන විපස්සයෙන් අපට කිසි ආපදාවක් නොවි අපේ ජීවිත ආරක්ෂා වෙනවා දේශවල ආරක්ෂා වෙනවා රට ජාතිය ආරක්ෂා වෙනවා අපි යන ගමන් මාර්ගට නිවන් මාර්ගට උපකාර වෙන ධර්ම ශක්තියකුත් අපේ සංකානේ වැඩෙනවා එනිසා අපි බොහොම කරුණාවෙන් රටවැසියන්ද ලෝවැසියන්ද දැනුම් දෙන්නට ඕන හැම දිනාම අප්‍රමාදව පන්සිල් රකින්ද හැම දිනාම තේවස් සමාදන්ව රකින්ද හැම දිනාම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩන්න බෞද්ධ විසුණු ආශලා වශයෙන් සාමනීර දස සීලයේ මැනවින් ආරක්ෂා කරන පිළිසෙක මැනවික ආරක්ෂා කරන්න උපසම්පදා කෝටි අසංවර සීලයේ උපසම්පන්න ස්වාමින් වහන්සේලා මැනවින් ආරක්ෂා කරන්නේ මෛත්‍රී වඩන්න, කරුණා වඩන්න, මුදිතා වඩන්න, උපේක්ෂා වඩන්න මේ ගුණාංග ටික අපි දිනු කරගත්තොත් අපට පුදුමාකාර අස්වැසිල්ලක්, ශනසිල්ලක් දකින්න ලැබෙනවාමයි. එනිසා අපි බොහොම කරුණාවෙන් මේ ගැන සඳහන් කරන අතර අපි අපි මේ ගුණාංග මේ විදිහටම අනුගමනය කරමින් ලොවටත් අපි ආශිර්වාදයේ පවත්වමු රත්නත්‍රි සතු අසීමිත සූවිසි මහා ගුණානුභාව බලයෙන් රට වැසිලෝ වැසි ජනතාව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් කාය බලයෙන් ඥාන බලයෙන් නිරෝගී සුවයෙන් වැඩෙත්වා සියලු දෙනාම සද්ධාවෙන් සීලයෙන් ශ්‍රතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් උත්සප්පයෙන් බෞසෘතතාවෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා සියලුම දෙනා සමත භාවනා විපස්සනා භාවනා වඩමින් සිත දියුණු කෙරෙත්වා සියලු දිනාගේම චිත්තසංතාන තුල සතිපට්ඨාන සතර වැඩෙත්වා සම්‍යක්පදං වීර්ය හතර වැඩෙත්වා ඉරිදීපා ධර්ම හතර වැඩෙත්වා ඉන්ද්‍රිය ධර්ම පස්ස වැඩෙත්වා බල ධර්ම පස්ස වැඩෙත්වා බොජ්ජංගාත වැඩෙත්වා ආදි අෂ්ටාංගික මාර්ගයේ වැඩේවා එමඟින් චිත්තසංතාන පිරිසුදු වේවා ඒ පිරිසුදු චිත්තසංතාන තුලින් ඇතිවෙන ජනිත ධර්ම ශක්තිය අහස පුරා පැතිරී යාමෙන් විපස්සී කරදර සියල්ල නිවාරණය වේවා ඒ අපි හැසිරෙන ධර්මයේ භූමි අස්ස ආකාශ අස්සක විමාන අස්සක දෙවි දේවතාවෝද සදිවි ලෝක වාසී දෙවි දේවතාවෝද බ්‍රහ්ම ලෝක වාසී බ්‍රහ්ම රාජෝද අනුමෝදන් වෙලා ඒ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන සිළු දෙනාට ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා මනුලව ජීවත් වෙන සපාද දීපාද චතුස්පාද බහුපාද ආදී කිසිම සතුගටින් සාවක් නොනසේ සීල ආරක්ෂා සැලසේවා මුදු ගැලීමක් නොම වේවා සුලිසුලන් යැමීමක් නොම වේවා යුද්ධ කල කෝලාල නොම වේවා එවාගේම ජන සමාජයේ වුණුන් කෙරෙහි දෙමෝපියන් හා සමාන කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ඇතිව කටයුතු කරන්න හිත නැමේවා එවාගේම සීල සත්‍ය ප්‍රජාවට නිරෝගී සුවය දීර්ඝාස ඇතිව මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන්ගත් නිවන් මඟ පිය නගා ආරි සත්‍ය අවබෝධයේ ශාන්ත නිවන් සුව ලැබෙන තෙක් රත්නත්‍රය අනුභව බලයෙන් පිළිවෙත්වා ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ සතිය සමාධිය ඥානයේ ගුණයේ ඡන්දයේ චිත්තේ විරි වීමසාවද මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා හැම දිනාට රත්නත්‍රි ආශිර්වාදේ වේවා කියලා මෛත්‍රී කරනවා